ජෝති කම පරායනෝ ජෝති ජෝති පරායනෝ අද මම පින්නතුන්ට ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත නිකායේ තියෙන පින්නතුනේ කෝසල සංයුත්තය කියන සංයුත්තය. මේ කෝසල සංයුත්තේ කෝසල සංයුත්තය කියන්නේ කොසල් මහ රජතුමා වෙනුවෙන්ම දේශනා කරපු සූත්‍රය. ඉතින් කොසල් මහ රජතුමාට සූත්‍රය දේශනා කරන පුද්ගල සූත්‍රය කියලා. පුද්ගලයෝ හතර දෙනෙක් පිළිබඳව. බුදුරජාණන් වහන්සේව බලන්න යන එක හැමදාම බලන්න යන කොසල් මහ රජතුමා. ඉතින් දවසක් කොසල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේව දකින්න ගිහිල්ලා වන්දනා කරලා ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ කුසල් මහ රජතුමාට සඳහන් කළ මහ රජතුමනි මේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. කොහොමද මේ හතර දෙනා? සමෝ තම පරායනු ඒ කියන්නේ අඳුරෙන් අඳුරට යන ඇතු ඉන්නවා. ඊළඟට සමෝ ජෝති පරායනු සමහර වෙලාවට ඉන්නවා අඳුරෙන් එළියට යන ඇතු ඉන්නවා. ජෝති තම පරායනු සමහර වෙලාවට එළියේ ඉඳලා අඳුරට යනවා. ජෝති ජෝති පරායනු එළියෙන් එළියට යන මිනිස්සු ඉන්නවා. මෙන්න කොටස් හතර. එතකොට බුදුරජාණන් වහන්සේ විමසනවා මොකද්ද මේ පළවෙනි එක? අමෝ තම පරායන කවුද මේ අඳුරෙන් අඳුරට යනවා කියලා කියන්නේ? පළවෙනි කෙනා තමා පින්නතුනේ අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ඉපදෙනකොට සමහර වෙලාවට දුක්පත් වෙනවා. නේද? සල්ලි නෙල මුදල් වලින් අඩුව සමහර වෙලාවට ඉන්න තැනක් නැතුව සමහර වේලක් කර වේලක් කන්න ඒ වගේ බොහොම අරව දුබලත්වයට පත් වෙන පැත්ත. අවලස්සන ස්වභාවයෙන් යුක්ත පැත්ත. ඊළඟට කුල වලින් පහක් යයි සම්මත කුලෝලික දෙන්නේ. නේද? ඒ වගේ තැන්වලට පත් වෙලා ඉන්නැත්තු දැන් තමන් මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ ගැන හොයන්නේ නැහැ. දැන් ඒකට මොකද කරන්නේ සමහර වෙලාවට දැන් අපිටත් අර දුප්පත් කෙනාටත් ඕන ධනවත් කෙනාට වගේ ඉන්නේ. එහෙම ආසාවක් වෙනවනේ. නේද? කැමැත්තක් වෙනවා. එයා මොකද කරන්නේ? එයාට කොහොම හරි සල්ලි ඕන කියලා හිතනවා. කොහොම හරි වස්තු ඕන කියලා. එයා දන්නේ නැහැ දුප්පත් වෙන්න හේතුව මොනවද කියලා. පෙර දන් දුන්නේ නැති නිසා, පෙර පින්කම් කරගත්ත නැති නිසා තමයි මේ වගේ අන්ත අසරණ වෙලා ඉපදෙන්නේ. මේක බුදුහාමුදුරුවෝ හොඳට පැහැදිලි කරලා තියෙන චූලකම්ම විභංග සූත්‍රයේ තිබෙනවා. නේද? හැබැයි ඒක පිළිබඳව ඒ ඇත්තන්ගේ අවබෝධයක් නැහැ. මොකද ඒක කරන්නේ? එයාට කොහොම හරි මේක දියුණු වෙන්න ඕන කියලා මොකද කරන්නේ? දා ගන්නවා කුකුල් කොටුවක්. නේද? එහෙම නැත්නම් ඌරු කොටුවක්. එහෙම නැත්නම් කසිපු තිප්පලක්. මේ වගේ දේවල් දාලා එහෙම නැත්නම් අයතහ ක්‍රමයේ මුදල් උපයන ක්‍රම මාර්ග. මේක ගණිකා මඩම්. මේ වගේ ඒවා දාලා මොකද කරන්නේ? ඉක්මනට සල්ලි හොයාගෙන සපවත් වෙන්න හදනවා. දැන් මිනිස්සු මොකද කරන්නේ? සල්ලි විතරයි ඕනේ. ඒ මිනිස්සු මොකද කරන්නේ ළඟට? අර මනුස්සකමේ ජීවිතේ සමහර වෙලාවට අර සත්ව ඝාතන අකුසල් ධර්මයන් යෙදෙනවා. සමහර මිනිස්සු මිනී මරනවා. දැන් බලන්නකෝ අද නැද්ද කුලියට මිනී මරන මිනිස්සු. ඕන තරම් ඉන්නවා. නේද? දැන් අර අඳුරට වෙලා ඉපදිලා නේද? දුප්පත් භාවයකපත් වෙලා අවලස්සන වෙලා අගහිකකම් නැතුව ඉපදුනාට පස්සේ දන්නේ නැහැ ඇයි අපි මෙහෙම ඉපදෙන්න හේතුව කියලා. දැන් එයාලා ඒකට පිළියම හොයන්නේ කොහොමද? පිළියම හොයන්නේ අනිත් පිය නැත්තන්ගෙන් හොරලා කාලා හරි. එහෙම නැත්තම් ඒ ඇත්තකම දේවල් කඩා වඩාගෙන හරි. එහෙම නැත්තම් ප්‍රාණඝාතාදී අකුසල කර්මයන් කරලා හොරකම් කරලා වැරදි කාම සේවනයේ යෙදিলা මිනිස්සු රවට්ටලා මෙහෙම තමයි දිනු වෙන්නේ. එහෙම කරපුවම මොකද යත්තන්ට වෙන්නේ? ඊළඟ ජීවිතයේදී පින්නතුනේ වෙන්නේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ නැති වෙලා යනක වෙන්නේ. මේ දුර්ලභව ලබාපු මනුස්ස ජීවිතේ පවා ගිලිහිලා යනවා. දැන් එහෙම මිනිස්සු අපේ ලෝක සමාජය දකින්න නැද්ද? ඕන තරම් ඉන්නවා. ඒ මිනිස්සුන්ට ලොකු වෙලා තියෙන මොනවද? සල්ලි. නේද? ඒ නිසා මිල මුදල් වෙනුවෙන් සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ අම්මට තාත්තට පවා ගහන මිනිස්සු, අම්මා තාත්තා මරන්න හදන මිනිස්සු ඕන තරම් ඉන්නවා. තමන්ගේ ජීවිතයේදී වටිනාකම දන්නේ නැති අතු. ඒ අතු මොකද වෙන්නේ මේ ජීවිතයේ පින්නතුනේ දුප්පත් වෙලා ඉපදුනා අන්ත අසරණ වෙලා ඉපදුනා සමහර වෙලාවට අගහිකකම් නැතුව ඉපදුනා අඩුපාඩුකම් නැතුව ඉපදුනා අවසානයේ මෙලව ජීවිතෙත් පින්නතුනේ බොහෝ කොට අකුසල් එකතු කරගෙන ඒ අතු මරණයටපත් වෙන්නේ මත් වෙලා යන්නේ අවීචි මහා නරක ආදී තැන්වල. ඒ අතන කියන්නේ මොකද්ද? අඳුරෙම අඳුරට යන දුකේ. නිසා අඳුරු ලෝකේ අඳුරටම යන මිනිස්සු හැබැයි මතක තියාගන්න මේ මනුස්ස ජීවිතයක් අපිට හදපහතුකම් තියෙන්න පුළුවන් කියලා එක වේලක් කර වේලක් වෙන්න පුළුවන් අපි කන්න. සමහර වෙලාවට අපි ගෙදර ඉන්න පොළව ටයිල් නැතුව ඇති. සමහර වෙලාව උඩට සිවිලින් ගහලා නැතුව ඇති. ඒකට පොල්ලතු වෙන්න තියෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න අපි ලබලා ඉන්නේ මනුස්ස ජීවිතයක්. මනුස්සාත්මයක් කියලා. ඊළඟට බුද්ධ ශාසනයක් මුණ ගැහිලා සම්බුද්ධ ශාසනයක් අපිට මුණ ගැහිලා මනුස්ස ජීවිතයක් අපිට මුණ ගැහිලා බණ අහන්න පුළුවන්, ඉන් කරගන්න පුළුවන්, අතපය හොඳට තියෙන, ඇස්ලික පේන, කන් ඇහෙන, හිතන්න පුළුවන් බුද්ධියක් ඇති මිනිස්සෙක් වෙලා තීපුදුනේ සසර කරපු කෙනෙක්ට. එයින්ද මේ ටික කරපු වෙලාවේ අර වගේ පව් එකතු කරගෙන අයහපත් තැන් වලට යන්න නෙවෙයි අපි උත්සාහවත් වෙන්න ඕනේ. මතක තියාගන්න ඕනේ. එහෙම පව් එකතු කරගත්තොත් බැරි වෙලාවත් මේ මනුස්ස ජීවිතේ අපින් ගිලිහිලා ගියොත් ආය අපහැරුණොත් ආයේ මිනිස් එක්කෙනෙක් නම් පිළිතුනේ ලේසි නෑ. භාග්‍යවතුන් වහන්සේගේ උපමාවක් තියෙනවානේ අපි දන්නවා කවුරුත් අපි ඒක කියනවා. මනුස්ස ජීවිතයේ ගිලිහගෙන ආයේ මිනිස්සෙක් වෙන එක නම් අතිශයම දුර්ලභයි හරියට කන කැස්බෑව වියසිදුරෙන් අහස බලනවා වගේ. දැන් අපි එහෙම කිව්වට සමහර ඇත්තන්ට ඒක දැනෙන්නේ නැහැ ටිකක් ඉස්සර ලොකුවට. ඇයි? ඒක නිකන් වචන ටිකක් විතරයි. හැබැයි මේක මොනතරම් දුර්ලභ කාරණාවක්ද කියලා හිතලා බලන්න. පින්තුනේ දවසක් වෙලේ ගොවිය කානවා. අපි දන්නවා අපේ පරණ අම්මලා තාත්තලා දන්නවා ඒ හරක් දෙන්නගේ කරට ඈඳන්න බඳින ගෙයර තමයි වියගහ කියලා කියන්නේ. ඒ වියගහේ මැද තියෙන සිදුරක් ඒකට තමයි නගුල් ලියවන්නේ. දැන් හාන ගමන් හරියටම අර නගුල සම්බන්ධ කරන වියගහේ මැද සිදුර දැන් දෙකට කැඩෙනවා. හොඳද? දෙකට කැඩුනහම ආයේ හාන්න බෑනේ. එතකොට අර වියගහ අරගෙන එයා මොකද කරන්නේ? තුනක් අක් කුඩින් එහෙම නැත්නම් නියරක් කුඩින් තියෙනවා. නියරක් කුලින් තිබ්බහම බලන්න මේක කොයිතරම් දුර්ලභ කාරණාවක්ද කියලා. තුනත් උඩින් තිබුණහම ඒ තුනත් උඩින් තිබු ලී කෑලි දෙක නැති වෙන්නේ බෑ. එකක් නැති වෙලා එකක් තිබුණට වැඩකුත් නෑ. දැන් කවුරු හරි ඔය නියරකින් අම්මා කෙනෙක් ගියොත් එහෙම ඕක සුළුට අරන් යනවා ඇයි? දර කෑල්ල ලිපට හරි ගන්න පුළුවන් කියලා. විමුක්තියක් හරි සම්බලන්න කියලා අරන් යනවා. එහෙම නැති වෙන්න බෑ. එහෙම නැති වෙන්නේ නැතුව. බැරි වෙලාවත් වෙලට හරක් බඳින්න හරි මිනිස්සෙක් ආවොත් එහෙම අරගෙන අරගෙන ගිහිල්ලා ඉන්නකට ගහනවා. එහෙම නැති වෙන්නත් බෑ. මේ ලී කෑලි දෙක මෙහෙම තිබිලා දිරල වේයෝ කල නැති වෙන්නේ නැතුව. යම් දවසක ගම් වතුරක් වහිනකම් වහින්න ඕන. එතකන් අර ලී කෑලි දෙක අර වෙලේ තියෙන්නත් ඕනේ. ඉතින් මොකද කරන්නේ? ගම් වතුරක් ගහගෙන යන්න තරම් වැස්සක් වැස්සාම ඒ ලී කෑලි දෙකම ගහගෙන යන්න ඕනේ කුණු වැලකට. එකක් ගිහින් එකක් හිර වෙලා තියෙන්නත් බෑ. දෙකම යන්නත් ඕනේ. දෙකම ගියාම කුණු වැල කියන්නේ ඉතින් ජරාව කියන හින්දානේ. මේ කුණු වැලේ වැල් තියෙනවා, කොට තියෙනවා, වැලි තියෙනවා, ඉවුරු තියෙනවා. ඔය එකකවත් එකක් හිර වෙලා එකක් පල්ලෙහාට යන්නත් බෑ. නේද? මේ දෙකම ගහගෙන යන්නත් ඕනේ. ඊළඟට ඔබ ගිහිල්ලා ගහගෙන පහටද වැටෙන්නේ? ඔයකට. ඔයකට වැටුනහම සමහර වෙලාවට ওই මාළු වල්ල නැති වෙනවා. නේද? ඔය වටේට සමහර වෙලාවට කසිපු පෙර නැති වෙනවා. ප්‍රයත්නංගේ ඔය එකට හරහට හිටුත් එහෙම මොකද කරන්නේ? අල්ලලා විසික් කරලා දානවා, ගොඩ දානවා. නේද? මාළු ගල කිහිල වුණොත් ගොඩට විසික් කරලා දානවා. එහෙම වෙන්නත් බෑ. මේ ලී කැලි දෙක එහෙම ගහගෙන ගිහිල්ලා වැටෙන්න ඕන කොහාටද? මොහොතට වැටෙන්න ඕනේ. මොහොතේ වතුරත් එක්ක ඉතින් ලුණුත් එක්ක එකතු වුණාම ලී දිරන ගතියට වැඩි නේද? එතකොට අර ඉතින් කැඩිච්ච කැඩෙන හින්දා නේ අර කැඩෙන්නේ දිරපු හින්දානේ. හැබැයි එහෙම මොකවත් වෙන්නත් නැහැ. ඕක මහ මුහුදට වැටිලා මහ මුහුදේ පහට දෙයන්න ඕනේ කියන්නේ. මහ මුහුදේ මැදට යන්න ඕනේ. බලන්නකො කුණු මහ මුහුද තියාගන්නවද? මහ මුහුදේ කුණු ගොඩට ගහනවද? මහ මුහුදේ කුණු ගොඩට ගහනවා කියන එක. හැබැයි මේක කියන්නේ කොහොමද? මේ ලී කෑලි දෙක මහ මොහොත මැදට යන්න ඕන කියනවා. පොඩි දුරක් නම් කමක් නැහැ. මහ මොහොත කොයිතරම් දුරද? අර රැල්ලෙන් රැල්ලට මේ මහ මොහොත මැදටම අර ලී කෑලි එකක් යන්න බෑ දෙකම යන්නත් හරි දෙකම ගියා කියන්නේ. දෙකම ගිහිල්ලා නිකම් මහ මොහොත තිබ්බහම නැද්ද? නැද්ද? නෑ. අර හරක් දෙන්නගේ කරීවිය ගහ බැඳලා වගේ ආපහු කැරකිලා ඇවිල්ලා ආයෙත් හාවෙලා ඒ හාවිච්ච තරින් අර කැලිච්ච කරන සිදුර හැදෙන්න ඕනලු. දැන් එහෙම සිදුර හැදුණා කියන්නකො මහ මුහුද බඳ. ඒත් හරි කියලා හිතනවද නෑ. මහ මුහුද පතුලේ ඉන්නවලු අවුරුදු 100ට එක වතාවයි මහ මුහුදේ මුඩ පේන්නේ. ඒ කන කැස් නෑවේ. එක ඇහැයි පේන්නේ. දැන් අර පතුලේ ඉඳලා අහස බලන්න අවුරුදු 100ට එක වතාවක් එනකොට අවුරුදු 100ක් අර ලී කැහිලි ටික තියෙන්නත් ඕන. ඒත් නිකන් නෙමේ සිදුර හැදිලා තියෙන්නත් ඕන. අවුරුදු 100ට එක වතාවක් අහම්බෙන් එන මේ සතන් ඒ වෙනකොට අර ලී කැල් හරියටම මැදට ගිහිල්ලා එක ඇහක් පේන මේ කනගස් බෑව හරියටම අර වියසිදුරෙන් ඔළුව දාලා අහස බලනවා වගේ. පුළුවන්ද පින්නතුනේ මේක වෙන්න? බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද මේකත් බොහෝම ඉක්මනට වෙන්න පුළුවන්. මේ කිව්ව කතාවත් බොහොම ඉක්මනින් වෙන්න පුළුවන්. හැබැයි මනුස්ස ජීවිතයක් ගිලිහෙලා ආයේ මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක නම් කන කැස්ලෑව වියසිදුරෙන් අහස බලනවා වගේවත් නෙවෙයි කියලා. නේද? සමහර වෙලාවට අපි පුංචි පුංචි දේවල් වෙනුවෙන් අපි ලොකු අකුසල කර්මයන් වලට නේද? නේද? අවසානයේ බලපුවම මොකවත් නෙමෙයි මේ මැරිලා මහ පොළොවට කුණු වෙලා යන මේ පංචස්කන්ධය වෙනුවෙන් තමයි කරගත්ත දේවල් ඔක්කොම කරගෙන තියෙන්නේ. සමහර වෙලාවට මේකට අඳින්න දෙන්න. සමහර වෙලාවට හොඳට මේකට කන්න දෙන්න. සමහර වෙලාවට මේක හොඳට සතපුවන් නැණක් ගන්න, මෙච්චයක් ගන්න. මේ වගේ දේවල් වෙනුවෙන් අපි ජීවිත කාලෙම අකුසල් එකතු කරනවා. මිනිස්සු ධර්මයේ නොදන්නකම නිසා අපි අහලා තියෙනවානේ දීගාචාද රතෝ රත්ත්‍ින් දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලාණං සංසාරෝ සද්ධම්මං අවිජානතං කිනුතුනි පයින් යන මිනිස්සුන්ට හිතෙනවලු මේ යොදුනේම නැත්තම් සැතපුම බොහෝම දුරයි කියලා හිතෙනවා. රාත්‍රියේ නිදිමරාගෙන ඉන්න මනුස්සයෙක් හිතනවලු අද රෑ බොහොම දිගයි කියලා. ඒ වගේ තමයි කියනවා සද්ධර්මය දන්නේ නැති මෝඩයාට මේ සසර තව ගොඩාක් දිගයි කියලා කියනවා. හැබැයි අපිත් මෝඩ වුණා. ඒ හින්දානේ කොච්චර දිග සසර ගමනක් අපිට එන්න උනේ. අද ආපහු ඒ තැනටමපත් වුණොත් මේ බුදු කෙනෙකුත් පහළ වෙලා ධර්මයක් කියන වෙලාවේ අද අපි ඒ මෝඩකමම කෙරුවොත් තවත් අපිටත් වෙන්නේ කියන තුනේ කල්ප කීයක් මේ ඇන්වල හිර වෙලා දුක් විඳ වෙයිද. එහෙනම් සමහර වෙලාවට මේ පංචස්කන්ධය වෙනුවෙන් අපි කර කියා ගන්න දේවල් බලන්න. ඉපදිච්ච දවසේ ඉඳලා මහ පොළොවත් එක්ක ඔට්ටු වෙනවා. කන්න බොන්න දෙන්න, අලින්න දෙන්න, නාවන්න සැන් පවුඩර් ටික ගන්න රත්තරම් ටික පළඳවන්න, යන්න එන්න වාහන ගන්න, ගෙවල් හදන්න, ජීවිත කාලෙම මේක වෙනුවෙන් ඔට්ටු වෙන්නේ. මේ ශරීරය වෙනුවෙන් මේ ශාරීරිය පිනවන්නමයි අපි ඇඟ හදන්න මොන තරම් උත්සාහවත් වෙනවද පිනදු දවසක් අරගෙන බලන්නකො දවසේ අපි කොයි තරම් කැප වෙන්නේ මොකක් හදන්නද? තාල යන දෙයක් හදන්නද? කුණු වෙල යන දෙයක් හදන්නද? එහෙම නැත්නම් අපේ හිත හදාගෙන මේ සසරෙන් නිදහස් වෙන්නද? නෑ. ඉපදිච්ච දවසේ ඉඳන් අපි එකතු කරගන්නේ අපි ඔට්ටු වෙන්නේ අපි හදන්න බලන්නේ මේ කුණු ශරීරය වරණවත් කරගන්න හොඳ කරගන්න නේද? සුදු වෙන්න මිනිස්සු කොච්චර දඟලනවද? කොච්චර මිලමුදල් දේශන කරනවද? ඒ වගේ පිණුතුණී මිනිස්සු අයහපත් විදිහට Tamanට කොයිතරම් දේවල් ලැබුණත් ඒ දේවල් දුප්පත් වෙලා ඉපදුනහට Taman අර දේවල් උපයහස අපයහා ගන්න කියලා මොන තරම්නම් පාප කර්ම කරගන්නවද අවසානයේ මනුස්ස ජීවිතයක් ගිලිහිලා මහා නිරයන් වල කල්ප ගණන් දුක් විඳින්න වෙනවා තිරිසන් ලෝකවල බොහෝ කාලයක් දුක් විඳින්න වෙනවා නැවත මේ තිරිසන් ලෝකෙට වැටුණොත් මනුස්ස ජීවිතය ගිලිහගෙන කන කැස් වැව වියසිදුරෙන් අහස බලනවා තරම්වත් නෑ පින්වතුනි ඊටත් වඩා කල් අපිට ඒ තැන්වල දුක් විඳින්න වෙනවා. මොකද මෙතන ඉඳන් පව් කරලා ඒතනටපත් වුණාම එතන ඉඳලා පින් කරලා ගොඩ එන්න පුළුවන් තරම් වෙවිදී. ගෙදර ඉන්න කූස දිහා බලන්න අපි මොනතරම් බඩගිරෙන්න කන්න දුන්නත් ඌ මිය වල්ලන එක ඌ පළගැටි වල්ලන එක ඌ හුණු කරකොත්තු වල්ලන එක නතර කරන්නේ නෑ. එනම් කුසෙන් පිට දවසට අපි ඉපදිච්ච දවසේ ඉඳන්ම පුරුදු වෙන්නේ සත්තු මරාගෙන කන්න. කුරුල්ලෙක් දිහා බලන්න. කුරුල්ලෙක් වුණාම ඉපදිච්ච දවසේ ඉඳලා අම්මා ගෙනල්ලා කටට දාන්නේ පණුව ටික. ඉපදිච්ච දවසේ ඉඳලා එකතු කරගන්නේ තවත් පල්ලෙහාට ප්‍රපාතයට වැටෙන පාප කර්මයි. ඒ නිසා අඳුරෙන් අඳුරට යන මිනිස්සු බවට පත් වෙන්න දෙපා. අඳුරෙන් අඳුරට යන්නේ නැතුව අපි උත්සාහවත් වෙන්න නැඹුරෙන් ආලෝකිත වෙන්නයි. එහෙනම් එහෙම මිනිස්සු කොටසක් මේ ලෝකේ ජීවත් වෙනවා. හැබැයි අපි හිතමු සත්තු මැරුවා, හොරකම් කෙරුවා, ඌරු කුටු දාගෙන දුක් වෙනවා. ඌරු කුටු දාගෙන මේ සත්තු මර මරා හිටියා. කුකුල් කුටු දාගෙන මර මරා හිටියා. සල්ලි හෙව්වා, කෑවා, බීවා, සතුටු වුණා. හැබැයි මැරිලා ගියා. එහෙම සතුටු කරපු හිත් රූපය මේ මහ පොළොවට කුණු වෙලා පස්සෙලා යනවා. හැබැයි මේක මගේ කියලා හිතාගෙන එකතු කරගත්ත කර්ම ටික කරගාගෙන අපිට තව කල්ප ගානක් විඳවන්න හම්බ වෙනවා. එන ඒ පිළිබඳව අවබෝධයෙන් යුක්තව මේ මෙරිලා යන කොමු වෙලා යන මේක වෙන වෙන්නේ අකුසල් එකතු කරගන්න නැතුව ලැබිච්ච ජීවිතයේ බුද්ධ ශාසනය තුල අප්‍රමාදී භාවයටපත් වෙලා කුසල් වඩන්න යන උත්සාහවත් වෙන්න ඕනේ. එහෙනම් අඳුරෙන් අඳුරට යන මිනිස්සු කයනොත් පව් වැඩ කරගන්න, වචනොත් පව් වැඩ කරගන්න, හිතෙනොත් පව් වැඩ කරගන්න මිනිස්සු. දැන් බලන්නකො මේ වගේ පව් වැඩ කරන මිනිස්සුන්ගෙන් ගිහිල්ලා ඔබ ඇහුවොත් එහෙම, "අවු නේද ඔක" කියලා. ඒක මොකද අහන්නේ? කවුද කියන්නේ අපායක් තියෙනවා කියලා. කවුරු හරි දැකපු කෙනෙක් ඉන්නවද? නෑනේ කියලා කියන්නේ. එනිසා මේ මිනිස්සු පිළිගන්නේ නෑ. බුදුහාමුදුරු ගැන පිළිගන්නේ නෑ. ධර්මය ගැන පිළිගන්නේ නෑ. මහා සංඝරත්න තුනුරුවන් ගැන විශ්වාසයක්. ඒ නිසා මිනිස්සු අකුසලයටම නතු වෙලා අකුසලයෙන් බර වෙලා අකුසල් කරනවා. ඒ නිසා අඳුරෙන් අඳුරට යන පුද්ගලයෝ මේ ලෝකෙ ඉන්නවා. තවත් සමහර වෙනවා කියන තුනේ අඳුරෙන් ආලෝකෙට එන. ඔබේ ජීවිතේ ඔබේ පවුල් වටපිටාව ඇතුළ ඔබේ ගමේ මලන්න මෙහෙ නැත්තුත් නැද්ද කියලා මොන තරම් දුක්පත් වුණා මොන තරම් දේවල් තිබුණේ නැති වුණා නම් මේ මිනිස්සුන්ට උදව් කරන මිනිස්සෙක් ඉන්නවා. සමහර වෙලාවට මේ මිනිස්යාට මොකුත් නැහැ වෙන දෙන්න දෙයක්වත් නැහැ. සමහර වෙලාවට Tamanට සමහර වෙලාවට කන්න නැහැ. හැබැයි බුදුහාමුදුරන්ගේ බුද්ධ පූජාව නවරදවාම තියෙන මිනිස්සු ඉන්නවා. Tamanගේ දරුවන්ට කන්න නැහැ. හැබැයි පන්සල කාරණ්‍ය කාරණ්‍යට දාන ටික වරද්දන්න නැති මිනිස්සු කරන්නේ. මිනිස්සු දන්නවා මම දුප්පත් වෙලා ඉපදුනේ මට පින් කරගන්න බැරි වෙච්ච නිසා. එනිසා මම මේ ජීවිතයයි කුසල් දහම් වඩාගෙන උත්සාහවත් වෙන්න ඕනේ. යහපත් තැනකට යම් විදිහකට ජීවත් වෙන්න පුළුවන් ඊළඟ ජීවිතේ හැරි ආය උපදිනකොට බහුභෝග සැප සම්පත් ඇතුව උපදින්න නම් මම පින් කරන්න ඕනේ කියලා එමෙලෙස කුසල් දහම් වඩනවා. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු මොකද හිතන්නේ? පින් කරලා ජීවත් වෙන මිනිසුන්ද පින්නතුනේ අපි කාටවත් වළක්වන්න බෑ. අපි හිතමු රජයෙන් රජයෙන් යම් ආධාරයක් දෙනවනම් සමහර වෙලාවට අර දුප්පත් මිනිස්සු මොකද කියන්නේ? මේ දෙන දෙනේවත් දෙන්නේ තියෙන මිනිස්සුන් තමයි කියලා බයිනවා. නේද? තියෙන මිනිස්සුන් තමයි මේ දෙන්නේ කියන බයි. ටිකට් එකක් වැඩනවා නම් තියෙන මිනිස්සුන්ට ඒත් බයිනවා මිනිස්සු මොකද? තියෙන මිනිස්සුන් තමයි වැටෙන්නේ. හැබැයි ඒක තේරෙන්නේ ඇයි මේ තියෙන මිනිස්සුන්ට වැටෙන්නේ කියලා. ඇයි තියෙන මිනිස්සුන්ට වැටෙන්නේ? මේ මිනිස්සු සංසාරේ දීලා තියෙන හින්දා. සංසාරේ පින් කරපු නිසා. කුසල් දහම් වඩලා තියෙන හින්දා. නොදුන්න කෙනාට කොහොමද ලැබෙන්නේ නැන්නේ. දැන් බලන්න අපි අපේ ශාසනයේ හිටිය කෙනෙකු ලෝසක හාමුදුරුවෝ කියලා කියනවා. ලෝසක හාමුදුරුවෝ පිරිනිවන් පානකම් බඩ පිරෙන්න දානයක් වල දන්න බැරි. සරියුත් හාමුදුරුවෝ මේ ගෝල් හාමුදුරුවෝ කියනවා. සරියුත් හාමුදුරුව මේ ලෝසක හාමුදුරුව පිරිනමන පාන දවසේ උන්වහන්සේට ධන ටිකක් අරගෙන ගිහිල්ලා පූජා කරන්න ඕන කියලා දුන්නා. ඒ නිසා උන්වහන්සේ කල්තියක් ඉන්න පාතේ වඩලා පාත්‍රයක් ගෙනලා දාන පාත්‍රය දුන්න දෙන හාමුදුරුව කෙනෙකුට මේක ගිහින් ලෝසක හාමුදුරුවන්ට දුන්නා. මේ හාමුදුරුව මේක අරගෙන යන ගමන් මොකද හිතන්නේ? මගට ගිහිල්ලා හිතනවා දැන් ලෝසක හාමුදුරුව වළඳලා ඇති. ඒ නිසා මම මේක වළඳලා දානවා කියලා ඒක වළඳනවා. ඒ ලෝසක හමුදුනට ඒක හම්බුනේ නැහැ. ඇයි? ඒ හමුදුරෝ කරපු අකුසල කර්මයක් හේතු කරගෙන. ඊළඟට ආපෝ සාරිපුත් හමුදුරන් ආරංචින ලෝසක හමුදුරන්ට දාන එක හම්බ වෙලා නැහැ කියලා. ආයෙත් පින්තුනේ ගිතෙල් සහිත සතුමතුරු දානය ලෝසක හාමුදුරුවන්ගේ අතටවත් නොදී සරියුත් හාමුදුරුවන්ගේ අතේම තියලා ලෝසක හාමුදුරන්ට වළඳලා තියෙනවා. එයි පෙර ජීවිතයක පින්වතුනේ මහාන වෙලා මේ ඉඳලා තියෙන්නේ. ඒක උපාසක මහත්තයෙක් බොහෝම ශ්‍රද්ධාවෙන් කටයුතු කළා. මේ ආරාමයේ තියෙන මහා මහතන් වහන්සේලා. දැන් අර හාමුදුර හිටපු තැනද උන්වහන්සේ හිටපු තැනට ආවට පස්සේ අර දාන දෙන උපාසක මහත්තයා බොහෝම පැහැදුනා. පැහැදිලා උන්වහන්සේගේ හිස බාන්න කරන වෑමියෝ කිනාවා. එද කුටි හදලා දෙන්න, ඇඳක් හදලා දෙන්න මේ ඔක්කොම. දැන් අර හාමුදුරන් මොකද ඇති උනේ? ඊර්ෂ්‍යාවක් ඇති වුණා මේ හාමුදුරුවෝ හිටියොත් නම් මට හරියන්නේ නැහැ. දැන් මොකද කරේ? කිව්ව අර දානෙට ආවට පස්සේ අර ඉස්සල්ලා හිටපු හාමුදුරුවෝ ගෙදර දානෙට ආවට පස්සේ කිව්වා ස්වාමීනි හෙට ආගන්තුකම වැඩි හාමුදුරුවෝත් එක්කම දානෙට වඩින්න කියලා. හා කියලා කියනවා. ගිහිල්ලා කල්පනා කරා මේ හාමුදුරුවෝ මේ දාන ටික වැළඳුවොත් එහෙම ආයෙ මෙහි යන්නෙම නැහැ. ඒ නිසා හොඳ වැඩක් කරන්නම් කියලා මොකද කරේ? දී පාමරම නැගිට්ටා. මේකෙන් නීල දොල වැහුවා. නියපොත් අරගෙන ගෙඩියට ගැහුවා. නැත්තම් ගන්ධාරම නියපොත්ෙන් වගේ ගහලා. ගහලු දෙවියන් ගිහිල්ලා. දෙවියන් ගියා උපාසක මහත්තයලා ගෙදර. උපාසක මහත්තය බැලුවා එක හාමුදුරු කෙනා. එහම කොයි අර අනිත් ආගන්තුක වැඩි හාමුදුරු. අන්න හොඳට බුදු කිව්වා. නේද? මම ওই කලවලට වතුර ගෙනාවා, කල අයින් කිරුවා නේද? ගිනි හල්ගේ වත කෙරුවා, මොකවත් කෙරුවා, ඇහුණේවත් නැහැ. හොඳට බුදු කිව්වා. මං ගෙඩියක් ගහලා ආවේ කියලා කිව්වා. හැබැයි උපාසක මහත්තයා දන්නවා ඒ හාමුදුරුවෝ එහෙම කරන කෙනෙක් නෙවෙයි කියලා. කමන්නේ කියලා මුන්වහන්සේට දානේ වරදන්න දීලා අනේ එහෙනම් මේ දාන පාත්‍රය උන්වහන්සේට ගිහිල්ලා දෙන්න කියලා කිව්වා. මේ හාමුදුරුවෝ මොකද කරේ? මේක ගෙනල්ලා මුන්වහන්සේට දුන්නොත් ආයෙ වරදලා යන්නේ නැහැ කියලා මේක මොකද? මගින් එනකොට ගිනි ගොඩකට හැදුවා. ගිනි ගොඩකට ආරලා ආවා. ඒක නිසා මොකද වෙන්නේ දෝෂ හාමුදුරුවෝ? පින්න පාතේ යන ගමන් යන හැම ගෙදරකම මොකද වෙන්නේ? දානේ පාත්‍රේ පිරිල වගේ පේනවා බෙදන්න දිහාවක් නැහැ. පූජා කරන දිහාවක් නැහැ ඉතිරෙනවා වගේ පේනවා. එහෙම මොකද කරන්නේ? කවුරුවත් දන්නේ නැහැ. හැබැයි පාත්‍රේ මත ඇටයක්වත් නෑ අර අකුසල කර්මයේ. ඒ වගේ පින්තුනේ අපි සමහර වෙලාවට අනුන්ගේ දිශා කරනවා. අනුන් හිතනවා ආ කියන කෙනා තමයි ලැබෙන්නේ කියලා කියනවා. හැබැයි තියෙන කෙනාට ලැබෙන්නේ ඒතර සංසාරේ දන් දුන්න නිසා. එහෙනම් සමහරු ඉන්නවා මේ ලෝකේ තවත් කොටසක් ඉන්නවා මොකද්ද? අඳුරේ ඉඳලා ආලෝකයට යන උත්සාහ කරනවා. මොනවද දේ නැති වුණත් බොහෝම ශ්‍රද්ධාවන්තයි. දැන් බලන්න ඒක සාතක බමුණගේ කතාව කියන්නේ. ඒක සාතක බමුණට නෝනටයි බිරිඳටයි දෙන්නටම පොරවන්න තියෙන එකම එක සලුව. එකම සලුව. දවසක් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා මේ ගමේ බණ කියනවා. බණ කියනකොට වැමිණියගෙන් ඇහුවා ඔබ යනවද බණ අහන්න මම යන්නද බණ අහන්න? වැමිණිය කිව්වා මම දවල් යන්න. මම රැය වෙලා ආරාමයට යන්නේ සුදුසු නෑනේ. එනිසා ඔබතුමා රැය වෙලා යන්න. දවල් බණ අහලාව මම මේ දුරු සලුවක් දරාගෙන ගියා රැය වෙලා බණ අහන්න. රැවෙන බණහන් ගිහිල්ලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට බමුණගේ හිත මහා පුදුම සතුටක් ඇති වෙනවා ශ්‍රද්ධාවක් ඇති වෙනවා අනේ මේ වගේ උතුම් ගාම්භීර ධර්මයක් දේශනා කරන මේ බුදුරජාණන් වහන්සේට මම මොනවද පූජා කරන්නේ අනේ මම මොනවද පූජා කරන්න මට තියෙන්නේ ගැලුව මොනවද පූජා කරන්න තියෙන්නේ ශ්‍රද්ධාව බලවත් හරිති බුදුරු සලෝ ගත්ත අතට මම මේක පූජා කරනවා කියලා. මොකද උදේ? බෑ අකුසල හිතාව දෙන්න බෑ කියලා. ආයෙත් වාඩි වුණා. දැන් රාත්‍රී 12 විතර වුණා. බුදුහාමුදුරු පිළිතුරු මේ අපි කියනවා වගේ පැයක් නෙමෙයි භාගතුන්හන්සේ ඉලි වෙනකම් ධර්ම දේශනා කරනවා. ඉස්සර එහෙමයි. භාගතුන්හන්සේගේ ධර්ම දේශනාව දැන් අහගෙන ඉන්නකොට මධ්‍යම රාත්‍රිය වෙනකොට මෙයාට හිතෙනවා මම පූජා කරනවා මම මේක බුදුරජාණන් වහන්සේට. ගත්තාප වල සලු අරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරන යනකොට මතක් වෙනවා අනේ මටයි මගේ බිරිඳටයි දෙන්නටම තියෙන එකයිනේ. කොහොමද ඉතින් මේක පූජා කරන්නේ? ආයෙත් වාගේ වෙනවා. දැන් අලුයම් වෙලාව උදේ පාන්දර 4 5 වගේ වෙන කාලයව. එතකොට නම් බොහෝම සතුටට හිතපත් වෙලා අනේ මං කොහොම හරි මේ සලෝ භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා කියලා ගිහින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ තියෙන පූජා කළා. නිල සාදු සාදු කිව්වෙත් නෑ මොකද කිව්වේ? මම දිනෝ මම දිනෝ කියලා කිව්වා. එයි කෙලස් එක කරපු මහා යුද්ධය. ලෝභ සහගත හිතුවිලි හිතේ බුර බුරා නැගුණා. දෙන්න එපා දෙන්න එපා කියලා කිව්වේ. ඒ ටික පූජා කළා. ඊළඟට මහා පිනක් ලැබුණේ. ඒක සාතක බමුණට කොසල් මහරජතුමා සලු දෙකක් පූජා කළා. සලු හතරක් දුන්නා. ඒකත් බුදුහාමුදුරන්ට පූජා කළා. සලු අටක් දුන්නා. ඒකත් බුදුහාමුදුරන්ට පූජා කළා. කොසල් මහරජතුමා සලු 16ක් දුන්නා ඒක සාතක බමුණට. ඒකත් පූජා කළා. සලු 32ක් දුන්නා. ඒ 32කින් දෙකක් තියාගෙන 30ක් බුදුරජාණන් වහන්සේට පූජා කළා. එතනින් පස්සේ ආපහු පින්නතුනේ මල්ලිකා දේවිය සතුටේ ඉඳලා රංකහවණු ලක්ෂයක් වටේට සලු දෙකක් ඒක සාතක බමුණට දුන්නා. ඒක සාතක බමුණ හිතුවා මේ තරම් රංකහවණු ලක්ෂයක් වටින මේ සලු දරන්න අපි සුදුසු නෑ. ඒ කාන්තේම භාග්‍යවතුන් වහන්සේගේ සුදුසු. මේ රංකහවණු ලක්ෂයක් වටින සලු අරගෙන ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ සැතපෙන ඇඳ ළඟින් උඩින් වියනක් කරලා දැම්මා. අනිස්සලු අරගෙන ගිහිල්ලා තමන්ගේ ගෙදර හාමුදුරු වැඩලා දානි කරන තැනින් වියනක් කරලා හදලා වියනක් කරලා හදලා පූජා කළා. දවසක් කොසල් මහ රජතුමා බුදුහාමුදුර දකින්න ඇවිල්ලා වන්දනා කරනකොට දකින්න උඩට වියනක් තියෙනවා. මේ කොහෙන්ද ආවේ? රාජමාලිගාවෙන් ආපේකා. එහෙනම් ස්වාමීනි කොහෙන්ද මේ අලුව? ඒක සාතක බමුණ පූජා කළේ. බුදුමාකාර සතුටක් ඇති වුණා. කොසල් මහ රජතුමාගේ සතුට කියන්නේ ඒක සාතක බමුණට 74 දෙනයි, අස්සයෝ 4 දෙනයි, කාන්තාවෝ 4 දෙනයි, වැඩකාරයෝ 4 දෙනයි, ගම්වර හතරක් එක්ක පූජා කරන්නේ. ඉතින් ඒ වගේ බලන්න ඒක සාතක බමුණට මොනවද තිබුණේ කියලා. හැබැයි ශ්‍රද්ධාව තිබුණා පිටතනේ. ශ්‍රද්ධාව තිබිච්ච නිසා අර දුක් දෙලේ ඉපදුනා ඒ මිනිසයා ප්‍රඥාවන්තයි දන් දීලා සුගතිය යන මඟ හදාගත්තා. එයා අඳුරෙන් ආලෝකිත ගියපු කෙනෙක් ඒ දෙවෙනි එක්කෙනා තුන්වෙනි එක්කෙනා තුන්වෙනි එක්කෙනා පිනතුනේ ජෝති තම පරායන එළියේ ඉඳලා අඳුරට යන මිනිස්සු නැද්ද මේ ලෝකේ සල්ලි තියනවා මිල මුදල් තියනවා දෙසිදස්ස ඉන්නවා වැඩකාරයෝ ඉන්නවා හැබැයි අහක දාන දෙයක්වත් දන්නේ නැහැ දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න කැමැත්තක් නැහැ අනුමතරමේ තෙත්තුන හිතක්වත් නැහැ අනුකම්පාවක්වත් නැති. ඒ වගේ මිනිස්සු නැද්ද? ඉන්නවා. සමහර වෙලාවට මේ මිනිස්සු Tamanටත් නෑ මේ දේ අනුන්ටත් නෑ ගෙදර පරිහරණය කරගන්න කෙනෙක් කොහොමද යන මිනිස්සු ඕන තරම් ඉන්නවා එදත් සිටිය අදත් ඉන්නවා. මේ මිනිස්සුන්ට වෙන්නේ අඳුරේ ඉඳලා එළියේ ඉඳලා අඳුරට යන මේ දේවල් ලැබුණේ කොහොමද කියලා මිනිස්සු දන්නේ නැහැ. Taman සසර පින් කරගත්ත නිසා මේවා ලැබුණේ කියලා දන්නේ නෑ. ඒ මිනිස්සු මොකද කරන්නේ? තව තව ලෝභකමද තණ්හාවට අරක්කු බාර් පිටින් අරගන්නවා. නේද? කුකුල් කොට පාම් පිටින් ගන්නවා. අරගෙන මොකද කරන්නේ? සත්ව ඝාතන කරන දේවල්, මිනිස්සු විනාශ කරන දේවල්. බලන්නකො අරක්කු ටිකක් බොන්න දුන්න ගමන් මුළු පවුලක් ඉවරයි. පවුල විතරක් නෙමෙයි දරුවෝත් ඉවරයි. නේද? මේ මුළු පවුලෙම ඊළඟට තමන්ගේ ගෙවල් දොරවල් තියෙන දේවල් පවා විනාශ වෙලා යනවා. ගමක් රටක් විනාශ වෙලාද. නිසා එහෙම කරන මිනිස්සුන්ට ජීවිතේ කොහාට යන්න බැහැදෙන්නේ කියලාද? ආය ආලෝකයක් ලැබෙන්නේ නැහැ. මිනිස්සුන්ට ලැබෙන්නේ අඳුරක්ම තමයි. එහෙම වෙලා විඳවන මිනිස්සු ඕන තරම් ඉන්නවා. මම ඒක කතාවක් කෙටියෙන් කියන්න අපිට කාලය ඉවර වෙලා තියෙන නිසා. අ බුදුරජාණන් වහන්සේගේ කාලේ කොසල් මහ රජතුමා මහ භයානක හිණයක් රකිනවා. භයානක ජීවයක් දකිනවා මේ හිමිනේ තියෙන්නේ අකුරු හතරක් ඇහෙන්නේ දූස නසෝ කියලා වචන අකුරු ටිකක් තමයි ඇහෙන්නේ මේ නිසා කොසල් මහ රජතුමා බය වෙනයි මහා යාගයක් කරන්න හදනවා එයි ඒ ඉන්න මාලිගාවේ ඉන්න බමුණු තුමා රජතුමනි ඔබතුමාට මහා අනතුරක් ඒ නිසා එක සතාගෙන් 100 ගානේ මරන්න ඕනේ කියලා මිනිසුන් ගාවත් දෙන්න ඕනේ ඒක සතාගෙන් 100 ගානේ එකතු කරුවා මල්ලිකා දේවිය කිව්වා මේ මොන මෝඩ වැඩක්ද කියලා ඒ මේ ලෝකේ තුන් ලෝකාගල බුදුරජාණන් වහන්සේ ඉන්නකොට ඔබ වහන්සේ මේ වගේ අත්දැකීම් උපදේශ ගන්න. හරියට මණික්කට දෙනකොට බුරුලකට හිනනවා ඒ වෙලාව. ඒ නිසා අපි යම් බුදුරජාණන් වහන්සේ බහැදක්කේ. භාග්‍යවතුන් වහන්සේ බහැදකලා භාග්‍යවතුන් වහන්සේට කතා කරා. කලිතුමනි ඔබතුමාට වෙන දෙයක් නෙවෙයි කිව්වා. පෙර පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ 20000ක් මහරහතන් වහන්සේලා වඩම්මගෙන ඒ ගමට මහරහතන් වහන්සේලත් එක්ක කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පින්න පාත් වෙදියා. ওই ගමේ හිටියා 80 කලක් වෙනින් ධනෙ තියෙන සිටු කුමාරවරු හතර දෙනෙක්. මේ හතර දෙනා කල්පනා කළා බුදුහාමුදුරන්ට දන් දෙන්නද? නෑ. අපි කොහොමද සතුටින් ඉන්නේ කියලා. සුපත් මිනිස්සුන් තරම් දන් දෙනකොට මියතන මොලේ තිබ්බේ නෑ සල්ලි තිබ්බ හැබැයි. සල්ලි තිබ්බේ ඉඳ මියත බලුවා අපිට කරන්න දෙයක් නෑ. අපි හොඳට කාලා බීලා ඉන්නේ. සමහරක් කව නෑ අපි බොමු. සමහරක් කව නෑ කාලා බීන කාන්තාවක් ගමු. අපි වැඳලත් නැහැ නේ කියලා. ආ ඒකද කැමති වෙලා ජීවිත කාලෙම පින් කරගන්න නැතුව අකුසල් වලින් ජීවිත කාලෙම පුරවගෙන මැරිලා ගිහිල්ලා දැන් ලෝකෝපවාදී නිරයන් වලට වැටෙනවා. ලෝකමු නිරය. ලෝභී හැලිය කියලා අපි කියන්නේ. ඔබ ලෝභී හැලිය කියොත් දිහලිය නෙවෙයි මහා පුදුම විශාල අපායක් වෙන තුනේ. යොදුන් 16ක් ගැඹුරුයි කියනවා. යොදුනකට සැතපුම් 16ක් තියෙනවා කියනවා. ඒවල යොදුන් 16ක් ගැඹුරු මේ ලෝකයේ හැලියේ උණු වතුර නෙමෙයි තියෙන්නේ. යකඩ රත් කරපුවම යකඩ උණු වෙන තියෙනවා දැකලා තියෙනවා. අන්න ඒ වගේ තියෙනවා. ඒ වගේ අපායට වැටිලා ඒ අපායේ කල්ප ගාන පැහිලා අපායේ මුලට එනකොට අන්න අර එක පුද්ගලයෙක් කෑ ගහලා කියනවා අනේ අපිට මනුස්ස ලෝකයේ ඉපදෙන්න දෙනවා නම් මං ඉපදුත දවසේ ඉඳලාම පින් කරගන්නවා කියනකොට ආයෙත් තමයි ඇගිලෙනවා කියන්නේ. ආයෙ මිනිස්සේ කායෙ බුදු දෙනකොට කියනවා අනේ අපි දැන් කල්ප ගාණක් මේක දුක්ින්දා කවදානම් මේ අපායේ නිදහස් වෙන්නේ. මේ වගේ පින්තුනේ නොයේක් විදිහ විලාප දෙමින් අර හතර දෙනා අපායේ පෙහෙනවා. රජතුමනි ඔබටවත් රාජ්‍යකවත් හානියක් නෙවෙයි. ඒ අපායේ ගිහින් සංගේ හලයි එහෙන්නේ. එහෙනම් කොච්චර ධනස් සම්පන්නයක් තිබුණත් නිලමුදල් තිබුණත් සැප සම්පත් තිබුණත් වෙන තුනේ ඒ අත් උපහාරද ගිහිලා තියෙනවා. ආලෝකයෙන් අඳුරට ගියත් ඇත්තෝ. ඊළඟට කියන තවත් කොටසක් මේ ලෝකේ ඉන්නවා. ඒ තමයි එළියෙන් එළියටම යන ඇත්තෝ. ජෝති ජෝති පරායනෝ. අපි වෙනත් හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. ජීවිතයේ අපේ සංසාර පිනකට අපි මනුස්ස ආත්මයක් ලැබුවා. බුදු ශාසනයක් ලැබුණා. අපි අද හිඟා නොකා කුලී වැඩක් කරලා හරි යහපත් විදිහට ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන දේෙන් සාධාරණ උපයාස අපයාගෙන නම් පින්කම් කරගෙන කුසල් දහම් වඩාගෙන මේ සසර ගමන ජය ගන්නයි අපි හැමදෙනා උත්සාහවත් වෙන්න ඕනේ. ඒ අත් තමයි පින තුනේ එළියෙන් එළියටම යන ඇත්තෝ ජෝති ජෝති පරායනෝ කියලා සඳහන් කළේ එහෙනම් අපි උත්සාහවත් වෙන්න ඕනේ ආලෝකයෙන් ආලෝකිතම ගිහිලා මේ සසර ගමන කෙටි කරලා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයම නිවන් දකින්නටයි අපි හැමදෙනාම උත්සාහවත් වෙන්නේ. ඒ නිවන් දැකීම පිණිසම මේ උතුම් සද්ධර්මානුශාසනාව ඔබ හැමදෙනාට පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසත්තාජ බුම්මත්තා දේවා නාගා මෛද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්මදේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම් පරන්ති දේවෝ වස්සතු කාලේන සස්්‍ය සංපත්ති හේතුච මේකෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ ධර්ම ශ්‍රවණය කළ සෑම ශිරු දිනාතම උතුම් සම්මා සම්බුදු සරණ වේවා කෙනෙක් ඔබ අප සියලු දෙනා කෙරෙහිම සිටින් ඒ උතුම් සදහම දේශනාව සිදු කළ පූජ්‍යපාද රාජාංගනේ සුමනසාර දරුණී ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු